නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං गच्छामि द्वितीयांसि बुद्धं शरणं गच्छामि द्वितीयांसि धर्मं शरणं गच्छामि द्वितीयांसि सङ्घं शरणं गच्छामि तृतीयांसि बुद्धं शरणं गच्छामि तृतीयांसि धर्मं शरणं गच्छामि तृतीयांसि सङ्घं शरणं गच्छामि පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමීත විචාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි කරුණා වාචා වීරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වීරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡාචීවා වීරමණී සික්ඛාපදං සමාදියාමි මේ අප පසුගිය දිනෙහි කතා කළා කම්ම සමුත්ථාන කියන එක ගැන සහ චිත්ත සමුත්ථාන ඒ කර්මයෙන් උපදවන කර්මයෙන් රූප උපදවනවා එහෙම රූප උපදවන කර්ම වශයෙන් ගෙන තිබෙන්නේ ඒ චේතනා 25ක් අකුසල් සිත් 12ක් කාමාවචර කුසල් සිත් 8ක් රූපාවචර පහයි අරූපාවචර අරූපාවචර හතරයි ඔව්. ඒ කියන්නේ අරූපාවචර හතර ගන්න නැහැ. ඒ අරූපාවචර හතර නැති. 25 ගන්න. නැත්තම් 29ක් ගන්නට ඕනනේ. දැන් අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියන තැන සංඛාර නාමයෙන් දක්වා තිබෙන්නේ කර්ම. ඒ කර්ම 29ක් ගන්න. අකුසල් සිත් 12, කාමාවචර කුසල් සිත් 7ක්, මහත්ගත කුසල් නවයක්. මහත්ගත කුසල් කියේ රූපාවචර කුසල් පහයි අරූපාවචර කුසල් හතරයි. එතන 29ක් ගන්නවා. චේතනා 29 සංඛාර කියලා මෙතන මේ චේතනා වශයෙන්ම නෙවෙයි මෙතන කතාව රූප උපදවන කර්මවත්. දැන් අරූපාවචර කර්මය රූප උපදවන එකක් නෙවෙයි. අනේ ඒ නිසා එයා අත්හැරියා. ඒ හතර ඇර ඉතිරි 25 ඒ චේතනා 25 තමා කම්ම සමුත්ථාන කියන ඊට ඇතුළත් වන. ඒකට කර්මීය වශයෙන් ගන්නෙ චේතනා සිත් 25ක ලැබෙන චේතනාව. ඒ ඊළඟට අප කීවා චිත්ත සමුත්ථාන කියන එක රූප උපදවන සිත් තිබෙන. يعني සිතින්ද රූප උපදවන. දැන් සිතින් රූප උපදවීමක් නැත්නම් ඒ සත්වයිනට සිතා කරන කිසිදු ක්‍රියාවක් කරන්නට බෑ. දැන් හිත ඇති වී තමා අපි කයින් යම් ක්‍රියාවක් කරසත් වචනයෙන් යමක් කියතත් ඒ කය වචන කියන මේ දෙකින් යමක් සිදු කරන්නට නම් සිතක් උපදින්නට ඕන. ඒ කියන්නේ ඒ ඒ දේ සිදු කිරීම වශයෙන් උපදනා සිත් ඇතිවන්නට ඕන. ඒ සිත් ඇති වුණාම ඒ සිතින්ම උපදවන රූප තමා අර ක්‍රියාව වශයෙන් දක්වන්නට තිබෙන්නේ. දැන් යම් කිසි ක්‍රියාවක් තියෙනවා. අපි කියමු කෙනෙක් කුසලයක් ගැන කතා කරනවා නම් දානයක් කියනවා. ඒ දානයක් දීමේ, දන් දීමේ චේතනාව ඇති වූ කලෙහි ඒ චේතනාවට අනුව සිදුවේ යුතු ක්‍රියාවක් තිබෙනවානේ. ඒ දීන් ක්‍රියාවක්. ඒ දීන් ක්‍රියාව සිදුවීමට දීමේ චේතනාවෙන් යුක්ත වූ සිතින් උපදවන රූප ඇතිවන්නට ඕන. ඒ රූප තමයි ඒ දානමය ක්‍රියාව සිදු කිරීම වශයෙන් උපදින්නේ. ඒ ඒ ඒ නිසා සිතින් උපදවන රූප තිබේ. දැන් අපි දැන් කෙනෙක් සතෙකුට ගහනවා. ඒ ගැසීමේ චේතනාවෙන් චේතනාව පහළ වෙනවා. ඒ චේතනාවෙන් යුක්ත වූ සිතින් මේ ගැසීමයි කියන ක්‍රියාව උපදවනවා ඇති කරනවා. ඒ ක්‍රියාව ඇති කරනවා කියන්නේ ඒ උපදවන රූප. ඒ චිත්ත කිරිය වායෝ ධාතු කාය විඤ්ඤාති කියන දේවයි ප්‍රධාන වන්නේ රූපාර්ථක. පඨවියාපෝ තේජෝ වායෝ කියන රූප නැතුව කිසිදු රූපයක් උපදින්නේ නැහැ. අන්න ඒ ඒ විදිහට රූප උපදවන සිත් තිබෙනවා. ඊයක් කිව්වද අපි? කියන 75ට 14කින් තමා රූප උපදවන්නේ නැහැ. ඒ 14න් කියවේ විපංච විඥාන අරූපාවචර විපාක සිත් හතර. ඒ 14 හැර ඉතිරි සිත් 75න් රූප උපදවනවා. ඒ 75 යම් සිතක් ප්‍රතිසන්දි කෘත්‍යයෙන් උපදීද ඒ ප්‍රතිසන්දි කෘත්‍යයෙන් ප්‍රතිසන්දි අවස්ථාවේදී රූප උපදවන්නේ නැහැ ඒ සිත. රහතන් වහන්සේගේ චිතිසිතෙන් රූප උපදවන්නේ නැහැ. අනේ ඒ දෙක අපි කිව්වනේ. ඒ හැර ඒ සිත 75න් රූප උපදවන රූප උපදවන සිත 75ක් කියලා. ඊළඟට උතු කියන්නේ ඍතුව. ඒ ඍතුව කියා ගන්නේ තේජෝ ධාතුව. තේජෝ ධාතුවෙන් තමයි අනිත් රූප කොටස ඒ කියන්නේ රූප උපදවන අනිත් සමුත්ථානය තුන්වැන්න වශයෙන් දක්වන්නේ උතු. pāli වචනය උතු සංස්කෘත වචනයයි ඍතු කියන්නේ ඍතු. ඒක රාම සිංහලෙන් කියන්නේ ඍතු. ඍතුයන් උපදවන රූප උතුජ රූප ඒ උතුජ රූප වශයෙන් ගන්න තේජෝ ධාතුව. දැන් අනිත් එක තමයි ආහාර. ආහාර කියන්නේ ආහාර ඕජාව. ඒ ඒ ආහාර ය රූප ආහාරයෙන් උපදවන රූප වලට කියන්නේ ආහාරජ රූප. ආහාර සමුත්ථාන. ඒ ආහාරජ රූප කියන එකට ගන්නෙ බාහිර ඕජාව තමයි. නමුත් ඒ බාහිර ඕජාව අභ්‍යන්තර ඕජාවෙන් තොරව රූප උපදවන්නට ඒ පුළුවන් කමක් ඒ බාහිර ඕජාවට ඇතිවන්නේ නැහැ. රූප උපදවන්නට ඒ බාහිර ඕජාව සමත්වන්නේ අභ්‍යන්තර ඕජාවත් සමග එකතුව. ඒ කියන්නේ අභ්‍යන්තරෙහි පවත්නා ඕජාවේ කියන්නේ කර්මජ ඕජාව. කර්මය නිසා හටගන්න රූපය. ඒ නිසා තමයි කෙනෙක් මේ මිය ගියාට පස් ආහාරද රූප මේ ශරීරෙහි ඇතිවන්නේ නැහැ. ඒට හේතුව ඒ කර්මජ ඕජාව නැතිව යාම නිසා. කර්මයෙන් හටගන්නා ඒ කර්මජ ඕජා රූපේ තියෙනවානේ. දැන් පඨවි ආපෝ තේජෝ වායෝ අන්න ගන්ධ රස ඕජා. කර්මයෙන් උපදවනවානේ ඒ ඕජා. අන්නේ කර්මජ ඕජාව නැතිව ගිය විට බාහිර ඕජාව, බාහිර ආහාර කොයිතරම් ශරීරයට ඇතුළු කළත් එයි රූප උපදවන්නේ නැහැ. ඒ මේ විදිහට රූප උපදවන හේතු හතරක්. හේතු හතරක්. ඉතින් සමහර රූප කොටසක් ඒ මේ හේතු හතරින්ම උපදවන රූප තිබෙන. දැන් අපිට එකවරම කියත හැකිනේ අපි ඉගෙනගත්ත මෙතෙක් ඉගෙනගත්ත කරුණු අනුව එකවරම කියන්නට පුළුවන් ඒ මේ හේතු හතරින්ම උපදින රූප කිසි අමාරුවක් නැතුව කියන්නට පුළුවන් කොටසක් තිබෙනවානේ මේ හතරින්ම උපදවන රූපය කියලා මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස රූප. ඒ පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් නැහැ. මොකද රූප උපදවනවා නම් යම් හේතුවකින් යම් ප්‍රත්‍යයකින් ඒ උපදවන රූප අතර මේ අත තිබෙනවාමයි. පඨවි ආපෝ තේජෝ වායෝ මේ හතර යම් තැනකද එතන වන්න ගන්ධ රස ඕජා කියන මේ හතරක් තිබෙනවා. ඒ නිසා ඒ සුද්ධාස්තකයේ කියන මේ අට හැම හේතුවකින්ම හැම ප්‍රත්‍යයකින්ම උපදවන රූපාට. කර්මයේ කියන ඒ චේතනා 25 කර්මය එයින් උපදවන රූපවලට කියන්නේ කම්මජ රූප. කර්මජ රූප, කම්ම සමුත්ථාන රූපේ කියලා කියනවා. ඒ කර්මජ රූප ඒකාන්ත කර්මජ රූප අනේකාන්ත කර්මජ රූපෙයි කියලා බෙදෙනවා කොටස් දෙකකට. ඒකාන්ත කර්මජ රූපෙයි කියන්නේ කර්මයෙන් මිසක වෙන හේතුවකින් නූපදවන රූප. ඒවාට කියන්නේ කර්ම ඒකාන්ත කර්මජ රූප. කර්මයෙන්ම මිස වෙන එකකින් උපදවන්නේ නැහැ ඒක. එහෙම ඒවා තමයි අර චක්කු, සෝත, ධාන, ජීවහා කාය ඉතිභාව කුම්භාව ජීවිත හදය කියන ඒ නවය ඒ නවයට කියනවා ඒකාන්ත කර්මජ රූප. අනේකාන්ත කර්මජ රූපේ කියන්නේ ඒවා කර්මයෙන් පමණක් නෙවෙයි උපදවන්නේ අනිත් ප්‍රත්‍යයන්ගෙනුත් උපදවනවා. ඒකත් අපිට කියත හැකි නේ. අනිත් ප්‍රත්‍යයන්ගෙන උපදවන කර්මජ රූප හැටියට ගන්නෙ පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ආකාශ ඒ ආකාශ කියන එක අප දැනගත්තේ කුමක් හැටියටද රූප පරිච්ඡේදාකාශය කියලානේ ගත්තේ ඒ ආකාශ ධාතු කීවේ මෙතන රූප පරිච්ඡේදාකාශ රූප පරිච්ඡේදාකාශය කියන්නේ රූප පිරිසිඳින අහස රූප පිරිසිඳිනයි කියවේ රූප කලාප වෙන් කරන ඒ එක් කලාපයක් අනිත් කලාපයක් සමග බැඳිලා නැහැ එකට බැඳිලා නැහැ එකට යාව නැහැ හැම රූප කලාපයක්ම අනිත් කලාපයන්ගෙන් වෙන් වෙලා තිබෙනවා අනේ වෙන් කිරීම කරන්නේ ආකාශය. ඒ නිසා ආකාශය කලාපාන්තරගත රූපයක්සේම ගන්නවා. එහෙම අවස්ථාවලදී. ඒ ඒකයි අර මේ ආකාශ කියන රූපයක් අරගෙන තියෙන්නේ. එහෙම නැත්නම් ආකාශ රූපේ කියලා දැකිය හැකි පරමාර්ථ ස්වરૂපයක් පරමාර්ථ බවක් තිබෙනවයි කියන්නට බෑ. හිස් බවක් නිතිබෙනවා. ඒ හිස් බව අනිත් ඒ කලාප වෙන් කිරීමට ඉවහල් වෙන නිසා එයද මේ රූපයන්හි ඇතුළත් කොට රූප කියලා දක්වනවා. විපඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ආකාශ කියන ඒ නවයට කියනවා අනේකාන්ත කර්මජ රූප. මොකද කර්මයෙන් උපදවන රූප අතර ඒවත් කියනවානේ. දැන් චක්කු අපි ගනිමු චක්කු ඒ චක්කු දසක කලාපයක් තිබෙනවා. කලාප පිළිබඳව අප කතා කරන විට ඒවත් අවදාරු. දුරටත් දැනගන්නට ලැබෙවි. ඒ චක්කු දසක කලාපය කියලා කියනවා. චක්සුස තනිව ඇතිවන දෙයක් නෙවෙයි. ඒ චක්කු දසක කලාපෙහි කලාප කියන්නේ මිටියක් කියන්නේ. කලාප. හරි අපි කියනවනේ දැන් ඔය පත්තර සංගරා එමු කියන්නේ කලාපෙයි කියලා කියන්නේ යම්කිසි සමූහයක් එතන තිබෙනවා. අන්න ඒ වගේ මෙතන මේ රූප සමූහයක් එතන තිබෙනවා. ඒ සමූහය තමයි කලාපේ. ඒ කලාපයට අන්තිම අඩු රූප කලාපයට ඇතුළත්ව තිබෙනවා රූප 8ක්. ඒකයි කියන්නේ සුද්ධාස්තකය එහෙම නැත්නම් අවිනිභෝග රූප කලාපය. සුද්ධාස්තකය කියලා කියනවා. සුද්ධ අෂ්ටකය ඒ කියන්නේ වෙන රූප හා මිශ්‍ර නුණු වෙන රූප නැති පඨවි ආදී ධාතු සතර හා ඒ සමග උපදනා වූ වන්න ගන්ධ රස ඕජා කියන මේ හතරෙන් යුක්ත ඒ අට සුද්ධාස්තක. දැන් ඒ සුද්ධාස්තකයක් සුද්ධාස්තකයේ කියා වෙන් කළ හැකි රූප හැම කලාපයකම තියෙනවා. ඒ කලාපය වැඩි වන්නේ යම්කිසි කලාපයක් වැඩි වන්නේ මේ සුද්ධාස්තකය හා ඇතිවන තවත් රූප නිසා. එහෙම රූප තමයි චක්කු. මේ චක්කු කියන මේ ප්‍රසාදය, චක්සු ප්‍රසාදය පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන මේ අටත් ජීවිතේන්ද්‍රියක් කියන. ඒ නවයේ සමගයි ඇතිවන්නේ. එතකොට මේ චක්සු කියන චක්කු ප්‍රසාදයෙන් යුක්ත වූ රූප කලාපය රූප 10කින් යුක්ත වූ මිත්‍යක්. රූප මිත්‍යක්. රූප 10කින් යුක්තයි. ඒ රූප 10 ඔවුන්ගෙන් වෙන් කළ නොවන පරිදි එකට දැඳිලා ඇතිවන රූප. දැන් එයින් වෙන් කළ නොවන සේම දක්වන්නේ අවිදිභෝග රූප කලාව. ඒ අනිත් ඒවට කියන්නේ විදිභෝගී. අවිනිභෝග රූප කලාපය වෙන් කරන්නට බැහැ. නෑ. දැන් කියන්නේ දැන් මෙතන ඒකට බැඳිලා නේ කියන්නේ. ඒ ඒ කලාපය වුණාම කලාපය වෙන්නේ. කලාපය වුණාම ඒ කලාපය අනිත් කලාපයන්ගෙන් වෙන්නේ. දැන් චක්කු දශක කලාපය ගත්තොත් ඒ චක්කු දශක කලාපයේ සමග තිබෙන තවත් දශක කලාපයක් චක්කු දශකව ඒ කලාපය අනිත් කලාපය සමග මිශ්‍ර නැහැ. දැන් එහෙමනේ චක්කු දස්සක අපි ඉගෙන ගන්න ඒවා උපදින හැටි කිව්වනේ අපි ඉත කලින් කතාවලදී ඒ ඒ කීවේ අර චිත්ත වීති පිළිබඳව කතා කරන විට දැන් යම් අවස්ථාවක චක්කු දසකයේ උපදින්නට පටන් ගත්තේද එතෙන් පටන් ඒ චක්කු දසක නොනවතීම උපදිනවා එතකොට කලින් උපන් කලාපයක් සමග ඊට පසුව උපදින කලාපය මිශ්‍ර වන්නේ නැහැ. ඊට පසුව උපදින කලාපය මිශ්‍ර වන්නේ නැහැ. ඒ දෙවෙනිම උපදින කලාපයක් සමග තුන්වෙනිම උපදින කලාපය මිශ්‍ර වන්නේ නැහැ. ඒ විදිහට ඒ රූප කලාප වුණුන්ගෙන් දෙන්ව පවතින. අනේ කලාප වෙන් කිරීම කරන්නේ පරිච්ඡේදාකාශය. රූප පරිච්ඡේදාකාශය. දැන් ඒ කර්මයේ චිත්තේ ඍතු ආහාරයේ කියන පත්‍ය සතරින්ම රූප උපදවනවා ඒ රූප උපදවන ප්‍රධානම එක තමයි මේ කර්ම. නමුත් ඒ කර්මයෙන් උපදවන රූප ඒසා විශාල දෙයක් හැටියට, දේවල් හැටියට දක්වන්නට බෑ. දැන් අපි සලකතොත් අප ජීවත්ව සිටින තුරු මේ ශරීරයෙන් ආයු උෂ්ම විඥාන කියන තුන කිවේ ආයුෂය කියන ජීවිතේන්ද්‍රිය රූපයක් කර්මයෙන් හටගත්ත තේජෝ ධාතුවක් මේ භවාංග වශයෙන් පැවතගෙන යන සිතක් මේ ශරීරයෙන් ගිලිහුනොත් මේ ශරීරයෙන් ඉවත් වුනොත් ඒවා නැති වෙනවා එවිටනේ කියන්නේ මරුණයි කියලා ඒ මృత ශරීරෙහි අපට පේනවා අපි දන්නවා අපි ඇසයි කියන මේ අක්ෂි ගෝලය තිබෙනවා. ඇසයි කියන මේ ගෝලය තිබෙනවා. එහෙ මృత ශරීරෙහි චක්සු ප්‍රසාදේ නැහැ. ඒ මොකද චක්සු ප්‍රසාදයයි කියන්නේ කර්මයෙන් හටගන්නා රූපයක්. ඒ කර්මයෙන් හටගන්නා රූපය ප්‍රතිසම් මේ ඒ චුතියෙන් ආපසු ගණන විට ලැබෙන 1000ක් වන සිතේ උපාදක්ෂණෙහිදී ඉපද ඊට පස්සේ ඉපදීම නවතිනවා. ඒ උපන් අන්තිම වරට උපන් ඒ චක්සු ප්‍රසාද රූප රූපය චුතිසිතය හා සමකාලිකව නිරුද්ධ වෙනවා. චුතිසිතේ භංගයත් සමගම නිරුද්ධ වෙනවා. ඒ වගේමයි සෑම කර්මජ රූපයක්ම අපේ ශරීරෙහි තිබෙනවා. ඒ නිසා මృత ශරීරෙහි කර්මජ රූප එකක්වත් නැහැ. මృత ශරීරෙහි ස්වල්ප වේලාවක් පවතින්නට පුළුවන් චිත්තජ රූප. ඒ මොකද ඒ රහතන් වහන්සේ හැර අනිත් සත්‍යයන්ගේ සිටිසිටින්ද රූප උපදවන බවයි ආචාර්යවරු පිළිගන්නේ. එහෙමනම් චුතිසිතේ උපාදක්ෂණෙහිදී සිතේ උපාදක්ෂණෙහිදී චිත්තජ රූප උපදින්නේ ඒ චුතිසිතේ උපාදක්ෂණෙහිදී හටගන්නා චිත්තජ රූප චුතිසිතේ සිත ඉදිරියට ගන්න විට ලැබෙන 17 ධාත් වෙනි චිත්තක්ෂණෙහිදී චිත්තක්ෂණයේ භංගයේදී ඒ කියන්නේ මෙතන චිත්ත උපදිනව නෙවෙයි ඒ කාලය දක්වොත් ඒ කාලයේදී කාලය තුල පැවත නිරුද්ධ වෙනවා. අන්තිමට උපදනා වූ චිත්තජ රූප. ඒ නිසා ස්වල්ප වේලාවක් චුතියට අනුතුරුව ස්වල්ප වේලාවක්. ඒක මොන විදියෙන්ද ගන්නෙ? නේ චිත්තක්ෂර 17යි කියන එක කොයිතරම් වේගවත්. ඒ නිසා ඒක දක්වන්නට අමාරුයි. ඒ නිසා චිත්තජ රූපත් ඒ ශරීරෙහි අපිට කියත හැකි ඕනනම් චිත්තක්ෂණ 17කින් පස්සේ නෑ. එහෙම කියනවා. ඊළඟට ආහාරජ රූප ආහාරජ රූපන් අන්තිම මොහොතේදී ඒ කියන්නේ කර්මජ ඕජාව තිබෙනවානේ ඒ කර්මජ ඕජාව තිබෙන වේලාවලදී ඇතුළු කළ ආහාරයෙන් රූප උපදවන ඒ නිසා ඒ ආහාරයෙන් උපදවපු රූපත් ස්වල්ප වේලාවක් තියෙන්නට පුළුවන් ඊට පස්සේ ඒවත් නැහැ ඊළඟට ඉතිරි වන්නේ මොකද්ද? දැන් ලොකු ශරීරයක් නම් ඉතිරි. නේ? ඒ කියන්නේ පෙට්ටියක අසුරවලා ගෙනියන්න දෙන්නේ. ලොකු ශරීරයක් තියෙනවා. ඒ ශරීරය මොන ශරීරයේද ඉතිරි වෙලා තියෙන්නේ? ඒ උතුජ රූප කලේදරය. එතන තිබෙන්නේ උතුජ රූප. උතුජ රූප කලේදරය. දැන් ඒකෙන් අපිට තේරුම් ගන්නට පුළුවන් කරුණක් තිබෙනවා. මොකක්ද ඒ? මේ හේසාන්තෙහි පටන් පාදාර්ථය දක්වා විහිදී තිබෙන අවතේහි ආකාශයෙන් වෙන් වෙලා තිබෙන මේ අපේ ශරීරෙහි ඊටාම මේ ලොකුවට පෙනෙන රූප ගොඩ උතුජ රූපේ උතුජ හරියට මේ ගස් දැල් වල තියෙන රූප වගේ අල්ලන්න පුළුවන් ඈ ඔව් නෑ මේ හතරම මේ ශරීරය ඇතුළු කොට තියෙනවා. නමුත් ඒ ජීවත්ව ඉන්නේ ජීවිතයේ අත්හැරම ජීවිතයේ හලාව චුතියෙන් පස්සේ ඉතිරි වන්නේ ෘතුජ රූප ගොඩ ඉතන. අලුවත් අල්ලන්නේ ඈ? රූපී කරන්නේ ආන්නේ. ඒ නෑ කර්මජ රූප කියන දැන් දැන් පඨවි මේ පඨ අපි ගනිමු පඨවි දැන් මෙහෙම අත ගන්නකොට අල්ලනකොට ඒ ඇල්ලීම අපිට දැනෙනවනේ ඒ දැනෙන්නේ මොකද? කර්මජ රූපයක ස්පර්ශ වීමක් නෙමෙයි තියෙන්නේ. මොකද කර්ම උපද ඒ කර්මජ රූපය. කාය ප්‍රසාදය. කාය ප්‍රසාදය. ඒ කාය ප්‍රසාදයේ කුමක් ඇසුරු කොටද පවතින්නේ? පඨවි ආදී ඒ කය ඇසුරු කොටනේ. ඒ නිසානේ දැන් කාය ප්‍රසාදය ගැන කතා කරන විට අපි චක්කුප්පසාද රූපාරම්මන කියලා දෙක ගන්නවානේ. චක්සු ප්‍රසාදයේ කියේ මේ අපි පෙනෙනවයි කියා ගන්නා ඇස රූපාරම්මණය ඒ රූපාරම්මණය මේ දෙක වුණොත් ගැටෙනවා ඒ ගැටීම කොයි විදිහටද දක්වලා තිබෙන්නේ ඒක උපමා වශයෙන් පෙන්වන්නේ පුළුන් කෑල්ලක් නැත්නම් පුළුන් ටිකක් තවත් පුළුන් ටිකක හැදෙනවා වගේ. ඒක ඝන දහල හැපීමක් නෑනේ. ඒ වගේ ඝට්ටනයක් මේ ප්‍රසාදයයි රූපාරම්මණයයි කියන මේ දෙක උනවුන් විස්තර යොමු වීම නිසා ඇතිවන ඝට්ටන. එහෙමයි දක්වන්නේ. ඒ නිසා ඒ ඒ රූපාරම්මණෙහි එල්බගෙන එය දැනගැනීමෙන් උපදනා වූ චක්සු ප්‍රසාදයේ ඇසුරු කොට උපදනා වූ චක්කු විඥාන හැම විටම උපේක්ෂා වේදනාවෙන් යුක්තයි. කොයි තරම් ඉෂ්ඨාරම්මණයක් වුණත් ඒ අරමුණ ඒ වගේම කොයිතරම් අනිෂ්ඨාරම්මණයක් වුණත් ඒ අරමුණ. ඒ චතු ප්‍රසාදය රූපාරම්මණය කියන මේ දෙක එකට ගැටීම නිසා ඇතිවන්නා වූ ඒ ඒ ඒ ගැටණය. ඊටාම සූක්ෂම සියුම් ගැටීමක් නිසා ඒ අරමුණෙහි එයිදගෙන හටගන්නා වූ සිතේ ඒ ආරම්මන රසයේ විඳින්මින් ඇතිවන්නා වූ වේදනාව හැම විටම උපේක්ෂාවයි. ඒ වගේමයි දක්වන්නේ සෝත විඥාන, ධාන විඥාන, විවහා විඥාන, කාය විඥාන කියන මේ හතර සෝත විඥාන, ධාන විඥාන, විවහා විඥාන කියන ඉතිරි තුන පිළිබඳව. චක්කු විඥාන, සෝත විඥාන, ධාන විඥාන, විවහා විඥාන කියන මේ හතර පිළිබඳවත් පිළිබඳවම දක්වන්නේ ඒකයි. මක්නිසාද ඒ ගැට්ඨණය, ඒ ගැට්ඨණය උපාදා රූපයක් තවත් උපාදා රූපයක් සමග ගැටීමක්. චක්සු ප්‍රසාදයේද උපාදා රූපයක්. උපාදා රූපේ කිවේ මහා භූත නිසා හටගන්නා රූපයක්. රූපාරම්මණයද පඨවි ආදී ධාතු නිසා හටගන්නා රූපයක්. වර්ණ රූපේ. ඒ උපාදා රූප උපාදා රූපයක් සමගයි ගැටේ. ඒ නිසා ඒ ගැටීම හේතු කොටගෙන ඇතිවන්නා වූ ගැන ඇතිවන්නා වූ ගැනීම ඇසුරු කොට ඇතිවන වේදනාව විඳීම ඒක්ෂා වේදනාව. එහෙම නෙවෙයි කාය විඥානය. කාය විඥානය උපාදා රූපයක තමයි ගැටෙන්නේ. කාය ප්‍රසාදේ කියන උපාදා රූපය. මහා භූත නිසා ඇතිවන රූපයක්. නමුත් එහි ගැටෙන්නේ උපාදා රූපයක් නෙවෙයි. එහි ගැටෙන්නේ මහා භූතමයි. පඨවි ධාතුව, තේජෝ ධාතුව වායෝ ධාතුව කියන මේ ධාතු තුන අතුරෙන් යම්කිසි එකක් ඒ ඒ අවස්ථාවවලදී පොට්ටබ්බාරම්මණයේ වශයෙන් කාය ප්‍රසාදී ගැටෙන්නේ. ඒ කාය ප්‍රසාදී ගැටෙන ඒ පොට්ටබ්බාරම්මණය ඒ කාය ප්‍රසාදය ඉක්මවා මහා භූත කයෙහිද ගැටෙනවා. මහා භූත කය කියනවනේ මේ මුළු කය මහා භූත කයෙහිද ගැටෙනවා. අන්න ඒ එතකොට ගැටෙන්නේද මහා භූතයක්. කාය ප්‍රසාද. ඒ මහා භූතයක් ප්‍රසාදකයි ගැටි ඒ මහා භූතකයිද ඒක හැපෙනවා. ඒ ඒ නැතුව පැවැත්මක් නැහැ. ඒ නිසා හැම විටම කාය විඥානය ඇතිවන විට ඒ කාය විඥානය එක්කෝ දුක්ඛ සහගත කාය විඥානයක් එහෙම නැත්නම් සුඛ සහගත කාය විඥාන. මයිද? දැන් ඒ දැන් අපට ඕන කලේ දැනගන්නට මේ කර්මජ රූප ගැන කර්මජ රූප ඒකාන්ත කර්මජ රූප වශයෙන් තිබෙන්නේ නවයක්. චක්කු සෝත ධාන ජීවහා කාය ඒ ප්‍රසාද පහන ඉතිභාව කුම්භාව ඒ භාව රූප දෙක ජීවිතේන්ද්‍රිය රූපය අනික හදය රූප. හදය රූපේ කියන්නේ සිත හට ගන්නා, ඒ කියන්නේ ඊට වැඩි සංඛ්‍යාවක් සිත් හට ගන්නා අපට නම් භවාංග සම්පතිය පවතින ඒ වස්තු රූපයටයි හදේ වස්තු කියලා කියන්නේ. අනේ හදේ රූපය එක කර්මජ රූප තිබෙනවා ඒකාන්ත කර්මජ රූප නරක. ඉතින් ඒකාන්ත කර්මජ රූප නවය. ඒ පවතින්නට බෑ තනි තනිව. බෑ. එතකොට මේ කර්මයෙන් උපදවන රූපය අපි ගන්නෙමු කර්මයෙන් උපදවනවා මුලින්ම හටගන්නේ කාය ප්‍රසාදය, කාය දසකේ. මෞකසක පිළිසිඳ ගන්නා කෙනෙක් කාය දසක. එතන දසකයක් කියන්නේ ඇයි? එතන එතන ඒකාන්ත කර්මද රූපේ ජීවේ කාය ප්‍රසාදය. නේ? අනිත් කර්මජ රූපය මොකද්ද? එතන තව තියෙනවා කර්මජ රූපය. ඒකාන්ත කර්මජ රූපයක් තවත් තියෙනවා. ඒක මද්ද ජීවිතේන්ද්‍රිය රූපය. ඒ දෙක හැර අනිත් අට දැන් මෙතෙන්දී නම් කර්මජ රූප තමයි. මොනවද යට? පඨවි ආදී ඒ සුද්ධාස්තකේ. ඒ අට වෙන ඒවා නිසා ඇති වෙනවා. ඒ නිසා ඒවා ඒ අටට කියන්නේ නෑ ඒකාන්ත කර්මජ රූපේ. තේරුණානේ? මේ ඒකාන්ත කර්මජ රූප වශයෙන් ගන්නෙ චක්කු සෝත ධාන දිවහා කාය ඉතිභාව කුම්භාව ජීවිත හදේ කියන මේ නම. ඊළඟට දැන් චිත්තජ රූප ගැන කතා කරමු. චිත්තජ රූප ඊවේ සිතින් උපදවන රූපනේ චිත්තජ. ඒක ඒවා උපදවන සිත් කීවේ කීයක් කියලාද 75ක්. ඒ සිත් වලින් උපදවන රූප අතර ඒකාන්ත චිත්තය රූපේ කියලා කොටසක් තිබෙනවා. මොනවද ඒ? ඒකාන්ත චිත්තජ රූපේ කියන්නේ විඤ්ඤාති දෙක. කාය විඤ්ඤාතියයි වචින්න. ඒ ඒකාන්ත චිත්තජ ඒලා සිත තිලන කෙනෙකුන්ම උපදවනවා මිසක ලැබෙනවා මිසක සිත තිලන කෙනෙකුන්ටම මිසක වෙන කාටවත් ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඒවා සිතින්ම උපදවන රූප. කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති. ඒකාන්ත උත්ජ රූප කියලා කොටසක් පිළිදෙන. ඒකාන්ත උත්ජ නෑනේ ඒකාන්ත උපිජ කියලා නැහැ. අපි ඉදිරියට කතා කරමු ගැන. ඒ වගේම ඒකාන්ත ආහාරජ රූප කියලා. මොකද වෙන හේතු වලින් උපදවනවා ඒ වයින් උපදවන රූප. මොකද දැන් ශබ්දය ශබ්ද රූපය ප්‍රත්‍ය දෙකකින් උපදවන. ප්‍රත්‍ය දෙකකින් උපදවන. ඇතැම් ශබ්ද චිත්තජයි. බොහෝ ශබ්ද උතුජන. චිත්තජ ශබ්ද උපදවත හැක්කේ සිතක් තිබෙන කෙනෙක්. ඒ ලැබෙන්නේ. සිතින් උපදවන ශබ්ද. දැන් කතා කිරීමේදී ඒ චිත්තජ ශබ්දේ නැතිවම ඈ ගති විඤ්ඤාතියේ සමග උපදී. ඒ චිත්තජ ශබ්දය. දැන් වෙන ශබ්ද තිබෙන්නේ. ඒ ශබ්ද අපුඩි ගැසීම ඒ වගේම අපි අනේනකොට ශරීරයේ සිදුවන ශබ්ද තිබෙනවනේ නේ ඔය ඇට බිඳෙනවා වගේ ශබ්ද නැත්නම් පොළව ස්පර්ශ වීමේ ශබ්ද අප ඇඳගෙන සිටින ඒ අනුම් වල මේ මේ ශබ්දය ආදී මේ ශබ්ද තිබෙනවා ඒක ඔක්කොම උතුජ ශබ්ද කියලා උතුජ ඒවා කර්මජත් නෙවෙයි චිත්තජත් නෙවෙයි ආහාරජත් නෙවෙයි ඒවා උත්තුජ ශබ්ද. අන්න ඒ වගේ ශබ්ද උපදවන හේතු දෙකක් තිබෙනවා. ශබ්දෝ චිත්තෝ සුජෝ කියලා අභිධර්මාර්ථ සංග්‍රහයේ ශබ්දෝ ශබ්දය චිත්තෝ සුජෝ කියන්නේ චිත්ත උතුජ. චිත්තජ උතුජ කියන මේ දෙවදෑරුම් ශබ්ද. කර්මජ රූප පිළිබඳව දත යුතු කාරණය කුමක්ද කර්මජ රූප උපදින්නට පටන් ගන්නේ යම් අවස්ථාවකද ඉපද රූපයන්ගේ ඉපදීම ඒ සිත් රූප උපදවන සිත් හට ගන්නා අවස්ථාවලදී ඒ සිතේ උපාදක්ෂණි ප්‍රතික්ෂණ භංගක්ෂණය කියන මේ අවස්ථා දෙක සිතේ දුර්වල අවස්ථා. ඒ නිසා සිත රූප උපදවන්නේ නැහැ ඒ අවස්ථා දෙකේ. චිත්තජ රූප උපදින්නේ සිතේ උත්පාදක්ෂණය. උත්ජ රූප උපදින්නේ ඒ ඍතුවේ හිතක්ෂණය. උත්ජ රූප උපදවන්නේ ඒ ඒ තේජෝ ධාතුවේ තිතික්ෂණෙහි ඒක නිසා තමයි තිතිප්පත්තාමේව කියලා මේ අභිධර්මාර්ථ සංග්‍රහය වෙන්නේ තිතිප්පත්තාමේව කණේ කණේ සම්ස්ථාපිත තේජෝ ධාතුව ඒ විදිහටයි උපදවන්නේ ආහාරජ රූප ඉරිය ආහාරජ ඕජාව පැතිරෙන්නට පටන් ගන්න පටන් ඒත් නොනවතීම උපදී. මේ කර්මජ රූපයි කියන විට අතීත කර්ම. අතීත කර්ම. එයා තියෙන සිත යෝගය. නේ සිත හැමතිස්සෙම උපදිනවා. යම්සිත දැන් ඒ දැන් අපිට චක්කු විඥානයේ උපදින චිත්ත වීතියක් ඇති වෙනවනේ. ඒ චක්කු විඥානයේ උපදින චිත්ත වීතියෙහි මං පංචද්වාරා වජ්ජනේදී රූප උපදව. චක්කු විඥානය ඇති වෙනකොට ඒ චිත්ත ජරීප ඉදීම නැහැ. ඊළඟ ක්ෂණයේදී සම්පදිච්චන සම්පීර්ණ ඒ උපාදක්ෂණයේදී චිත්තජ රූප උපදින. ඒවට චක්කු චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන කියන ඒවා උපදින අවස්ථාවලදී පමණයි චිත්තජ රූප උපදින්නේ නැහැ. අනිත් සිත් උපදින අවස්ථාවලදී චිත්තජ රූප උපදිනවා. මතක තිබිය යුතු කරුණ තමයි ඒ සිත්වල උපාදක් ශනිහිදීමයි රූප උපදවන්නේ. ධර්මජ රූප උපදින්න කියලා පුළුවන්. අවශ්‍ය වෙන්නේ අත්හඳුනගන්න. ඒ එතකොට ඒ ඒ රූපේ විතරක් නෑනේ. ඒ රූපය අපි එහෙම නැත්නම් දිගටම අතගත් දැන් පටන් නැවත නැවත නැවත නැවත. ඉතින් ඒ වාට අයිති ආයි කාලයක් තිබෙනවානේ. මේ රූප සියල්ලටම තිබෙන්නේ චිත්තක්ෂණ කීයද අවශ්‍ය 1000. කාය විඤ්ඤාති වචී විඤ්ඤාති කියන දෙකටයි එක චිත්තක්ෂණයක අවශ්‍යයි. කාය විඤ්ඤාති වචී විඤ්ඤාති. අනිත් අර රූප අතර තමයි ලක්ෂණ රූපයි. ඒවා මේ කලාප වලට එන්නේ නැහැ. කලාප කතාවේදී ඒ ඒවා මේ රූපයන් මේ ආකාරය ඉසක ඒ කියන්නේ ඒ රූපයන් පිළිබඳව ඒවා අමුතු රූප නෙවෙයි ඒ හත ගන්නා රූප පිළිබඳවම ඇතිවීමයි ඒවායේ පැවැත්මයි නැතිවීමයි පිළිබඳ වූ දෙයක්. චිත්තජය ඔව් ඒකයි. රූප නැත්තම් බෑනේ. දැන් මේ බලන්න මෙතන කියනවා මනෝද්වාරා වජ්ජනය කාමාවචර ජවන් 29 අභිඥා දෙකේ යන මේ සිත් 32 ශරීරාංග චලනයේ වාචාංග චලනයේ කියන විඤ්ඤාති ද්වේද උපදවයි. දැන් ඉස්සෙල්ලා කීවේ සිත් 75ක් ගත්තා. ඒ 75 අතුරෙන් අර්පණා ජවන් 26. එතකොට ලෝකෝත්තර සිත් ඇතුළත් අර්පණා ජවන් 26 රූප ඉපදවීම පමණක් නොවේ ඒකට රූප උපදවනවා. ඒ අර්පණාසිත වලින්ද රූප උපදවනවා. ඒ රූප ඉපදවීම පමණක් නොව වෙනසිතකින් ඉපද වූ වාඩි වීම, සිටීම ආදී ඉරියව් දරා සිටීමද සිදු කරයි. දැන් මේ දැන් අපට අපි යම් වේලාවක මෙතනට පැමුණා. නේ? ඒ පැමුණුනේද යාමේ සිත යාම් චේතනාවෙන් යුක්ත වූ සිත් ඇති වෙයි. ආවා. හරි. අපව මෙතන ඉඳෙව්වා. ඒ ඉඳෙව්වේද ඉඳීමේ චේතනාවෙන් යුක්තව ඇති වුණු මේ කාමාවචර සිතකින්නේ. සමහර විටක අකුසල් සිතකින් ඉඳ ගන්නට පුළුවන්. එහෙම නැත්නම් කුසල් සිතකින් ඉඳ ගන්නට පුළුවන්. දැන් අපි ආවේ හොඳ වැඩකට. ඒ නිසා ඒ යම් කිසි කුසල කර්මයකට සහභාගී වීමට, පින්කමකට සහභාගී වීමට පින් සිතකුත් උපදවාගෙන නම් මේ ආවේ ඒ වගේම මේ කාර්යය ගැනම සිතමින් වාඩි වුණා නම් එතකොට අපිට කියන්නට වන්නේ ඉඳ ගැනීමේ චේතනාවෙන් යුක්ත වූ කුසල් සිතකින් තමාව මෙතන ඉඳෙව්වා ඊළඟට ඊළඟට දැන් කතා කරගෙන යන්න ඉඳෙව්වනේ ඊට පස්සේ ඉතින් කතා කරනවා කතා කරනවා මේ පින තුන අහගෙන ඉන්නවා මොනවද අපිට උපදින සිත් අපට උපදින්නේ මොනවද අපට මේ අතරේ උපදිනවා පංචද්වාරාවජ්ජන සිත සෝත විඥාණය සම්පටිච්ඡන සම්පීර්ණ වස්තපන ඒවත් උපදින ඊළඟට මාව මේ පින්නතුන් දකිනවා මේ අවස්ථාවවලදී පංචද්වාරාවජ්ජන චක්කු විඥාන සම්පටිච්ඡන ආදී එහෙම සිත් උපදින ඒ වගේම මා කතා කරන දේ මේ පින්නතුන් අහනවා ඒ අහන අවස්ථාවලදී සෝත විඥාන සායික සිත් රීති උපදී. ඒ වගේ ගවන් ලැබෙනානේ. ඊළඟට තව මේ කියන දේ මනෝද්වාරිකව ගන්නවා. අරගෙන ඒ මනෝද්වාරයෙන් මේ පිළිබඳව සිතමින් කරුණු සැලකමින් තමයි මේ අසාගෙන ඉන්නේ. ඒ මනෝද්වාරා වජ්ජන සිතින් පටන්ගත් මනෝද්වාරික චිත්ත වීතිද උපදිනවා. ඉතින් මේ අවස්ථාවේදී අපට මේ සම්බන්ධව සිටින මේක මේක මේක මේ දුර දුරයක යෙදී සිටින්නේ දුරයි කියන්නේ යම් කිසි කටයුත්තක යෙදিলা සිටින්නේ දැන් මේ කටයුත්ත පුණ්‍ය කටයුත්ත පින්කම් ඉතින් එහි යෙදී සිටින මේ අවස්ථාවේදී අපට උපදනා වූ ජවන්සේ කුසල ජවන් කුසල ජවන් ඉතින් ඒ කුසල ජවන් අපි ඒ ජවන වීති පමණක් ගත්තොත් අචක්කු විඥාන ආදී ඒවා පිළිබඳව කතා කරනකොට මනෝද්වාරා වජ්ජනින් පටන් ගන්නා ජවන් ජපත. ඒ මනෝද්වාරා වජ්ජන ඊළඟට කුසල ජවන් සෝවනස්ස සහගත හෝ උපේක්ෂා සහගත ඥාන සම්පයුක්ත අසංඛාරිත ඔයාදි වශයෙන් ලැබෙන ඒ ජවන් යන භවාංගයට සිට ගැටෙනවා නැවතෝ ඒ විදිහට මේ උපදින්නේ මේ ඉරියව්වට දරාගෙන සිටිනවා ඒ නිසා තමයි මෙතන කියන්නේ මනෝද්වාරා වජ්ජනය කාමාවචර ජවන් 29 ඈ 29 අභිඥා සිත් දෙක කියන මේ සිත් 32 ශරීරාංග චලනය වාචාංග චලනයයි කියන ලද විඤ්ඤාප්තියද උපදවයි කොයි එකට වැඩියද මේ අර අන්‍ය සිතකින් ඉපද වූ ඉරියව්ව දැරීම කරන අතර අතිරේකව තවත් වැඩි දෙයක් ඇටියට කරනවා මේක. මොනවද? විඤ්ඤාති උපදවන. විඤ්ඤාති කියන්නේ කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති. ඒ වාද උපදව. ඒ 32 ඊළඟට කියනවා කාමාවචර ජවන් වල සොම්නස් ජවන් 13ක් කියනවානේ. කාම ජවන් වල සොම්නස් ජවන් 13ක් තියෙනවා. මොනවද ඒ සොම්නස් ජවන් 13 කියන විට මේකයි අභිධර්මයේදී එක වරට Tamanට තේරෙන්නට ඕන සොම්නස් ජවන් 13යි කියලා. කාම ජවනයන්. ඈ කාම ජවනයන් අතර සොම්නස් ජවන් 13ක් තිබෙනවා. ඒ මොනවද කියලා එක වරට තේරෙන්නට ඕන. අකුසල්හි හතරයි. කුසල්හි හතරයි. ක්‍රියාසිත වල හතරයි. අනිත් එක තුනක්. සෝවනස්ස සහගත අසිතුප්පා ඒවා සොම්නස් ජවන්. ඒ කාම ජවනයන් අතුරෙන් සොම්නස් ජවන් 13 සිනාසීමද උපදවයි. සිනාසීමද උපදවයි. ඒ කියන්නේ සිනාහස් වෙනවා. දැන් අප කවුරුන් හෝ තවත් කා සමග හෝ සමහර විටක තනිවම හෝ සිනාසෙනවා. ඒ සිනාසෙන්නේ මේ කියන ලද සිත් අපරෙන් යම් කිසි සිතක. ඒ කියේ අර ක්‍රියාසිත පහක් ක්‍රියා සිත් පහ ඇර අපිට බෑ ඒවයි අපිට මේ ක්‍රියා සිත් පහෙන් සිනහ වෙන්නට බෑ අපිට මේ ක්‍රියා සිත් උපදින්නේ නැහැ රහත් වුණු බැවින් අනිත් එතකොට ලෝභ මූල සොම්නස්සහගත හතරක් තිබෙනවා සොම්නස්සහගත කුසල ජවන් හතරක් කුසල ජවන් හතරක් ඉතින් මේ අට අතුනේ ඒ අවස්ථාවලදී අප සිනහ දෙන්නේ කුමන සිතකින්දයි කියලා අපිට පුළුවන් නම් බලන්න. එතකොට මොකක්ද අපිට ඇතිවන්නේ? අපිට කියත හැකි සරාගං වාචිත්තං සරාගං චිත්තං පිපජානාති. එහෙම නැත්නම් වීතරාගං වාචිත්තං වීතරාගං චිත්තං පිපජානාති. දේශයෙන් hina වෙන්නේ නැහැ. හිතේ තිබුණාට සිනහව ද්වේෂයෙන් කරන දෙයක් හැටියට දක්වන්නේ නැහැ. ඊළඟට තව තිබෙනවා කියන්නේ. දැන් ධම්මස් ජවන්. අනේ ධම්මස් ජවන් දේශයේ ධම්මස් ජවන් දෙකෙන් උපදවන දෙයක් තමයි හැඬීම. ලෝභ සිතෙන් හඳන්න බෑ. කුසල් සිතකින් හඳන්නට බෑ. ඒ ඇඬීම උපදවන්නේ දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංඛාරික සසංඛාරික කියන ඒ සිද්ධික. ඒ නිසා අඳන අය ඉගෙන හිතන්න. නෑ ඒ ඒ ප්‍රීතියෙන් ප්‍රීතියෙන් අඳනවා නෙමෙයි. සමහර විට කඳුළු වැගිරෙන්නට පුළුවන් අර ප්‍රීතිය නිසා ඇතිවන තත්ත්වයේ හේතු කොට. ඒ අඳන්නේ ඒ ඇලීම ඇතිවෙතොත් ඒ ප්‍රීතිය නෙවෙයි. කනගාටු. සමහරුන්ට එහෙම කනගාටු ඇති වෙනවා. එහෙම අවස්ථාවල. පොඩි දරුවා. ඈ? පොඩි දරුවා. ද්වේෂය. ඇලීම ද්වේෂයෙන් සිදුවන. ඒ දැන් සමහරෙක් හිතන්නට පුළුවන් කෙනෙකුගේ සිතෙහි ඇති වුණු කරුණාවෙන් කෙනෙකු අඬනවා කියලා. කරුණාව අඬන්නේ. කරුණාවෙන් කරන්නේ කාගේවත් තිබෙන දුක සංසිඳවන්නේ. දුක සංසිඳු දුකෙන් දුකෙන් නිදහස් කිරීමටයි කරුණාව ඇතිවන්නේ. දුක සංසිඳනවා. කරුණාවෙන් කෙනෙකු අඬන්නේ. අඬන්නේ. ඒ වගේම කුසල් සිතකින් කෙනෙක් අඬන්නේ. දැන් සමහර විටක තමන්ගේ හිතවතෙකුගේ වියෝගේ තමන් අඬනවා. එනිකත්තම සමාජයේ මරණයෙන් සිදුවෙන වියෝගේ නෙවෙයි. සමහර විට ඉන්න තැනින් ටික කලකට අයින් වෙලා ඉන්න පිටරටකට යනවා. එහෙම අවස්ථාවලදී අඬන අය ඉන්නවනේ. අඬ. ඒ ඒ ඇඬෙන්නේ අර ප්‍රිය විප්‍රයෝග දුක්ඛය. ඒ දුක්ඛය Tamanට නොමනා කරුණක් Tamanගේ සිත අදන මනාප දෙයක් නෙවෙයි. සිතට ප්‍රිය දෙයක් නෙවෙයි. ඒ නිසා ධම්මස උපදින්නේ. ඒකට නොකමැත්ත ඇති ගන්න. ඒ නොකමැත්ත කියා උපදින්නේ කුමක්ද? ද්වේෂය. අපි කියන්නේ. දුම්නස් ගවන් දෙක හැඳීමද උපදවයි කියන්නේ ඒ නිසා. වාඩි වීම, නැගිටීම, වකුටු වීම අපි කියමු අපි වාඩි වෙමු. හඳ මේ වාඩි. නැගිටිනවා, නැගිටීම. ඊළඟට වකුටු වීම සමහර විට වකුටු වෙන අවස්ථා තියෙනවා. වකුටු වීම, දිගහැරීම, අත්පා දිගහැරීම, යාම ඊම යා දැක්වෙන ඔය බිනීම බිනීම කියන්නේ කතා කිරීම. සිනාසීම ඇඬීම මේවා අපි එක එක ක්‍රියා හැටියට දක්වනවානේ. මොනවද ඒ ක්‍රියා කියන්නේ? යම් සිතක් නිසා හටගන්නා වූ රූප. සිතක් නිසා උපදනා වූ රූප. සිතකින් උපදවන රූප. අපි යම එක කුමක් වගේදයි කියතොත් ඉතින් යනකොට මොකද්ද වෙන්නේ එක පායක් මේ දැන් තියෙනවානේ මේ බෙදලා උද්ධාරණ මේ වීතිහරණ අතිහරණ වස්තජන සම්නික්ෂේපන සම්නිරුම්භන කියලා එහෙම කියනවානේ ඈ දන්නවනේ පයක් ඔසවනවා ඉදිරියට යවනවා ඒ ඉදිරියට යවීමේදී පිහිටි පිහිටි පයෙහි ඇතෙන්නේ නැති වෙන්නට කණු කටුවාගිනි වදින්නේ නැති වෙන්නට බොහොම පැත්තකින් ඉදිරියට යවනවා ඒකනේ වීතිහරණ කියලා කියන්නේ ඊළඟට ඔස්සජන ඔස්සජන කියන්නේ පහලට පහත් කරන එක සම්නික්ෂේපණ කියන්නේ පොළොහි තබන සංවිරුම්භණය කියන්නේ පොළොහි තද කරන දේව මොනවාද? ඒ කොම රූප. රූප. ඒ චිත්‍රපටය. ඈ? චිත්‍රපටය. දැන් දැන් බලන්න මේ රූප ඒක අපිට මං නිදර්ශනයකින් පෙන්වනවා නම් සිහින් වැලි සිහින් වැලි පිර වූ කොටයක් වියලි සිහින් වියලි වැලි පිර වූ කොටයක් යම්කිසි තැනක ඉල්ලලා ඒ මැදින් සිදුරක් කළොත් මේ වැලි තිබෙන්නේ කොට්ටෙහි රඳලා තිබෙන්නේ කොට්ට උරෙහි රඳලා තිබෙන්නේ පහතට බර වෙලා අර කොට්ට උරේ නිසයි ගැගෙන්නේ නැත්තේ බර වෙමින් තිබෙන්නේ ඒ බර වෙමින් තිබෙන සිහින් වැලි වියලි චේතමනේ තියෙනවා නම් එකට බැඳිලා සිටින්නට පුළුවන් වියලි ඒ නිසා එකිනෙකත් ඕනෝන්ගේ දෙංගලාමයි තිබෙන්නේ අර ආපෝ ධාතුවෙන් සිදුවන බන්ධනය නැහැ කවුරු හරි එතන සිදුරක් කළොත් මේ ඉල්ලලා තිබෙන කොට්ට උරෙහි මොකද වන්නේ? ඒ සිදුරෙන් වැලි ධාරාව වැగిරෙනවා. නොකඩවා වැලි තිබෙන තුරු වැగిරෙන්නට පටන් ගන්නවා. මේක දුර සිට බලන කෙනෙකුට වැලි හැටියට නෙවෙයි මේක පෙනෙන්නේ. නොකඩවා ඇදහැලෙන වැලි ධාරාව හරියට අර ගිනි පෙනෙල්ල අතට අරගෙන වේගයෙන් කරකවනකොට ගිනි වලල්ලක් පෙනෙන්න වගේ මේ කොට්ටුරෙහි සිට පොළොව දක්වා හිතුවා තිබෙන ඔව් කෝටුවක් හැටියට දිස්වන්නට පුළුවන් දෙන්නට පුළුවන් කෙනෙක් ඒක ටිකක් තල්ලු කරලා හැදියොත් අර වැලි වැగిරෙන වැලි ධාරාව අර විදිහටමයි වැగిරෙන්නේ නමුත් බලා ඉන්න එක්කෙනාට තේරෙන්නේ මේක මේ කෝටුව එහාට යනවා මෙහාට යනවා හරියට අර මේ මේ ඔර්ලෝසුවේ බත්ත යනවා එහාට යනවා මෙහාට යනවා ඇත්තටම මේ වැලි එහාට යනවා මෙහාට යනවාද නැහැ. වෙන්නේ වැලි වැగిරෙන. ඒ ඒ සිදුර යම් තැනකට තිබෙන්නේ ඒ තැන වැగిරෙනවා වැලි. ඒ බලා ඉන්න කෙනෙක් උන්ට පේන්නේ වැලි යනවා වගේ. නැත්නම් ඒ කෝටුව එහාට මෙහාට යනවා. ඒ වගේ සිද්ධියක් තමයි අපි මේ ගමන් කරන විට වන්නේ. ඒ ගමන් කරන විට නොකඩවා එකිනෙකට මේ පසුව ඇති වෙන බිඳෙන රූප උපදිනවා. ඒ රූප උපදිනවා බිඳෙනවා උපදිනවා බිඳෙනවා. ඒ රූප අපට තේන්නේ මේ කකුලක් ඉස්සරහට යනවා. තබනවා. ඉතින් ඒක හරියටම දකින්නට පුළුවන්. වෙන්නේ ඒ මේතරම් සියුම් වශයෙන් නුණා. හරියටම දැකිය හැක්කේ විදර්ශනා නුවණ. විදර්ශනා නුවණ යමෙක් උපදවා ගත්තොත් මේ සිත නිසා සිදුවන රූප ක්‍රියා බව දකින්න. එහෙම දැකීම සඳහා තමයි සතිපට්ඨාන විදි කියන්නේ ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති හිතෝ වා හිතෝ මිති පජානාති ඉසින්නෝ වා ඉසින්නෝ මිති පජානාති සයානෝ වා සයානෝ මිති පජානාති ආදි වශයෙන් කියන්නේ ඔය ඔක දකින්න. පජානාති කියන වචනේ යෙදුවේ ඒක. පජානාති කියන්නේ නුවණින් දැනගනි ප්‍රඥාවෙන් දැනගනි. ඒක තේනවා. මේ සිත නැතුව ඒක කරන්නේ නැහැ. සිත උපදිනවා ඒ සිත උපදිනකොට ඒ ඒ සිත උපදින්නේ චේතනාවකින් යුතුවනේ. චේතනාව කුමක් සඳහාද යන්නේ? ඒ යාම් ක්‍රියාව සිදු කිරීම වශයෙන් උපදනා වූ රූප ඒ සිතින් උපදවන. එතකොට මොනවද කියන්නේ? කවුද යන්නේ? අපි කියන්නේ මම යනවායි කියලා. නමුත් යාම වශයෙන් තිබෙන්නේ නාම රූප දෙක. නාමයේ කියන චිත්තචෛතසිකත් ඒ නිසා තිබන්නා වූ රූප. නාම රූප. තව ඒක වැඩි ලෙස බෙදුවොත් ඊට වඩා සිවුම් ලෙස බෙදුවොත් කොහොමද මොකද්ද කියන්නේ? මම යනවායි කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහකගේ ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම වශයෙන් පිළිගන්න. එක් දින් ඒ අභිධර්මයේ දැන් බොහොම නරකලු මිනිස්සු. බුදුහාමුදුරුවෝ අදාළේ නැහැ නේ. පස්සේ තුන්වෙනි සංගායනාවේදී කවුරු ඇතුල් කළාද? තුන්වෙනි සංගායනාවේදී ඇතුල් කළාද? හරි කුදුව බොහොම දක්ෂ හරි කුදුව දක්ෂ වෙන්න ඕනේ නේ. ඒ ඒ සූත්‍රවත් කියවලා නැහැ. සූත්‍ර දේශනාවක් කියවලා නැහැ. ඒකයි ඉතින් තේරෙන්නේ. ඉතින් <clears throat> එතකොට සිත් පිළිබඳව ඒ ඍතුව කීවේ සීත ධාතු ගින්න හා උෂ්ණ ධාතු ගින්නයයි කියනු ලබන තේජෝ ධාතුව. දැන් තේජෝ ධාතුව සීත උෂ්ණ කියලා දෙකකට බෙදනවානේ. සීත උෂ්ණ. ඒ සීතේ නිසා ඇතිවන රූප තිබෙනවා. උෂ්ණය නිසා උපදින රූප තිබෙන. මේ දෙකම තේජෝ ධාතුන් සබව. දැන් මේ බාහිර ඒ ගස් වැල් ආදී කිසිවක් වෙන කිසිදු හේතුවකින් නෙවෙයි ඇතිවක්. එකම හේතුව කුමක්ද? එකම කාරණේ තේජෝ ධාතු. තේජෝ ධාතු මොකද? තේජෝ ධාතු. ඒ තේජෝ ධාතුවෙන් උපදවලා සමහර විටක ඒ තේජෝ ධාතුවෙන් කරන පීඩණය පීඩණය ධර්ම වූ කල්හි ඒකෙන්ම විනාශක් කරනවා. දැන් දැන් ශරීරයේ වැඩෙන කාලෙදී ශරීරයේ වැඩෙන කාලෙදී තේජෝ ධාතුවෙන්ද ලැබෙනවා උපකාර. ඒ නිසා ඇඟපත වැඩිලා පුෂ්ටිමත් වෙලා ඇතිවෙන. ඊළඟට මේ තේජෝ ධාතුවෙන් කරන පීඩණය පස්සේ වැඩි වෙනවා. එහෙම වුණාම මොනතරම් ආහාර දැම්මත් ඇතුළට පෝෂණය කලින් මෙන් ලැබෙන්නේ නැහැ. මේ කරන පීඩණයෙන් පෙළලා පෙළලා පෙළලා අන්තිමට විනාශ කරලා ගන්න. හරියට මේ ආත්ම පිටි පිටි ටිකක් යාරු කරගෙන ආත්මයක් හදා ගන්නට තාච්චියට දාලා ටික වේලාවක් ඉගෙන්නට ඇරලා ඔක ගලව ගන්න. හොඳට හැදෙන ආත්මයක්. ඔක තියෙන්නට නැහැරිය දිගටම මොකද වන්නේ? අඟුරු වෙලා යනවා. අන්න ඒ වගේ අවස්ථාවක් එනවා මේ ශරීරයේ පිළිබඳව. තේජෝ ධාතුවෙන් කරන පීඩන. බලවත් සියත. එතකොට ඒ දිරණ පක්ෂයට යන්නේ. අද අපි විතර එකමනයි කියන්න වෙන්නේ අනිත් අවශ්‍ය තැනසට. සතේ සංඛාරා විචාරණලදා පඤ්ඤාය පසුතියප්පති සමෝ සිද්ධා සතේ සංඛාරා විචාරණලදා පඤ්ඤාය පසුතියප්පති